අපේ බුදුහාමුදුරුවෝ හයවැනි කොටස. පසුගිය කොටසෙහි සඳහන් වුණේ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ කාලයේහි විජිතාවේ සක්විති රජව නියත විවරණ ලැබූ අපමහා බෝසතාණන් වහන්සේ පිළිබඳවයි. අද එතෙන් සිට මාගේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් හට නමස්කාර වේවා. සාධු සාධු සාධු දසදහසක් සක්වල වසර අනෝදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ. කොණ්ඩඤ්ඤ ශාස්ත්‍රූන් වහන්සේ පිරිණිවුණායින් පසුව අවුරුදු ලක්ෂයක් ඒ සසුන සුරැකුණා. බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ අතුරුදන් වීමෙන් පස්සේ උන්වහන්සේගේ සසුනත් අතුරුදහන් වුණා. කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ට පස්සේ එක් අසංකේයයක් ඉක්මවා එකම එක කපෙක බුදුවරු සතර නමක් පහළ වුණා. බුදුවරු සතර නමක් පහළ වෙන කල්පය හඳුන්වන්නේ සාරමණ්ඩ කල්පය කියන නමින්. ඒ බුදුවරුන් තමයි මංගල, සුමන, රේවත සහ සෝභිත යන බුදුරජාණන් වහන්සේලා. දැන් මේ කියන්න යන්නේ ඒ සාරමණ්ඩ කල්පයේ පහළ වී අපේ බෝසතාණන් වහන්සේට නියත විවරණ ලබා දුන් පළවෙනි බුදුරජාණන් වහන්සේ ගැනයි. බෝසතාණන් වහන්සේලා හට බුද්ධත්වය සඳහා දේව ආරාධනය දෙව්ලොවෙන් චුතවීම දෙතිස් පෙරනිමිති පහළවීම සත්පියුම් මත ඇවිදීම සතර පෙරනිමිති දැකීම අභිනිෂ්ක්‍රමණය දුෂ්කර ක්‍රියා කිරීම බුදු වීම සත් සතිය සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනය වැනි දේ විශේෂ ධර්මතා බැවින් සෑම බුදුවරයෙකුටම සමානයි. ඒ නිසා ලිපිය කෙටි කර ගැනීමට ඒ පොදු ධර්මතා අතහැර විශේෂ කරුණු විතරක් සඳහන් කරනවා. මංගල බෝසතුන් මෙලොව ඉපදීම. ඒ මංගල ලෝකනායකයානෝ කල්ප ලක්ෂයකට අධික සොලසා සංකේයයක් පාරමීපුරා තුසීපුර ඉපිද එහි ආයුතාක් සිට තුසීපුරෙන් චුතව හැම නුවරටම උතුරින් වූ උත්තර නම් නුවර අනුත්තර උතුරු නම් රජකුලයෙහි අනුත්තර උත්තර නම් ක්ෂත්‍රීය රජතුමාට දාව උතුරු නම් මෙහෙසියගේ කුසයෙහි උපන්නා. එදා නානාවිදි දෙතිස් පෙළහර පහළ වුණා. ඒ ගැන දීපංකර බුද්ධ වංශයේ සඳහන් කළා. මංගල බෝසතාණන් වහන්සේගේ මෑණියන් වහන්සේගේ කුසයෙන් විහිදුන අසාමාන්‍ය ආලෝකය මේ බෝසතාණන් වහන්සේගේ අන් බුදුවරුණට නැති විශේෂත්වයක් වුණා. ඒ ශරීරාලෝකය. උන්වහන්සේ මෞකුසේ පිළිසිඳගත්දා පටන් කුසේ සිටි බෝසත් ලදරුවාගේ ශරීරාලෝකය අසූරියනක් පමණ දුරට පැතිර ගියා. ඒ ආලෝකය කොතරම් ප්‍රබලද කීවොතින් සඳට හිරුට පවා මැඩීමට නොහැකි වුණා. ඒ මෑණියන් වහන්සේටත් බෝසත් කුමරා තම කුසු තුල සිටි කාල පරිච්ඡේදයේදී මාලිගාවේ පහන් දැල්වීමේ අවශ්‍යතාවයක් මතුවුණේ නැහැ. එතුමියත් වෙනයම් ආලෝකයක් හෝ නොමැතිව ශරීරාලෝකයෙන්ම අඳුර දුරුකොට අටසැටක් කිරිමව්වරුන්ගේ උවටැන් ලබමින් වාසය කරනු ලැබුවා. නම් තැබීම දසමසක් ඇවෑමෙන් මෙලොව බිහිවුණු ඒ බෝසත් කුමරා උපන් කෙනෙහිම උත්තර දිශාභීමුඛය බල සත් පියවරක් ගොස් અભිහිත නාද කළා. ඒ සැනින්ම දසදහසක් ලෝකවාසී දෙවියෝ දෘශ්‍යමාන සිරුරින් දිවමල් ආදියෙන් සැරසී එහි සිට මගුල් තුති වදන් පවත්වන්නට වුණා. දෙතිස් පෙළහරද පෙරකී පරිදිම සිදු වූවා. උන්වහන්සේට නම තබන දින නම් තබන පඬිවරු දේහ ලක්ෂණ බලා සියලුම මගුල් දේහ සම්පත් ඇති බව පවසා මංගල කුමාර නමින්ම නම් කරනු ලැබුවා. මංගල බෝසතාණන් හට ඉදි වූ යසවා, සුචිමා සහ සිරිමා ප්‍රාසාද සහ තිස් දහසක් නලගනෝ. උන්වහන්සේ හට නිසිවිය පැමිණි කල යසවතී නම් දේවියක් හා විවාහ වූවා. අපේ බුදුහාමුදුරුවන්ට වගේම උන්වහන්සේටත් යසවා සුචිමා හා සිරිමා නම් රමණීය ප්‍රාසාදත්‍රයක් වුණා. ඒ මාලිගාවේ උන්වහන්සේව ගිහි ගෙදර රඳවා ගැනීමට යසවතී අගබිසව ප්‍රමුඛ දෙවගණන් මෙන් රූමත් තිස් දහසක් නළඟනන්ද සිටියා. ඔවුන් දිවාරෑ මංගල බෝසතාණන් වහන්සේව සතුටු කළා. මංගල බෝසතාණන් සසර කලකිරි ගිහිගේ නික්මීම සහ බුද්ධත්වයට පැමිණීම. ඒ බෝසතාණන් වහන්සේ එම අතිසුන්දර මාලිගාවේ දෙව් සැප බඳු සැපවිඳමින් සිටියත් අගමෙහෙසියගේ කුස තුල සීලව නම් පුත්‍ර රත්නයද ලැබී සතර පෙරනිමිති දැකීමෙන් සසර කලකිරි පණ්ඩේර නම් අශ්වරාජයාගේ පිටමතින් ඒ මහත් වූ සැප සම්පත් අතහැර වනගත වී පැවිදි වුණා. පැවිදි වූ උන්වහන්සේ අනුව යමින් මිනිසුන් තුන් කෙලක් පැවිදි වුණා. අටමසක් වීරය කොට වෙසක් පොහෝ දින උත්තරගම උත්තර සිටුහුගේ දුව වූ උත්තරා සිටුදූදුන් දිව ඕජා බහාලු පරම මధుර මීකිරිබත් වළඳා සාල වනයේහි දිවා විහරණය කොට සවස් කාලයේහි උත්තර නම් ආජීවක දුන් කුසතන මිටි අටගෙන නාබෝධිය තෙවරක් පැදුකුණකොට පෙරදිග බලා බෝරුකට පිටදී පනස් හත්රියන් තන ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්වඥතා ඥාන ප්‍රතිවේදයෙන් උතුම් බුදුබවට පැමිණ බෝමුල වැඩහිඳිමින් උදන් අනා සත් සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමුව දහම් දෙසන්නේ දැයි සලකනසේක් තමන් වහන්සේ සමග පැවිදි වූ තුන් කෙලක් පිරිස දැක පාසියුරුගෙන හංස රාජයෙකු මෙන් අහසින් වැඩ සිරිවඩන නුවර ළඟ සිරිවන ගහනෙහි බැස දම්සක් දෙසනු ලැබුවා. එහිදී තිස් කෙලක් දෙනාට ධර්මාභිසමය වූවා. මංගල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීර ආලෝක ධාරාව අනිකුත් බුදුරජාණන් වහන්සේලාට වඩා මහත් වූ අධිකතරයි. අන් බුදුවරයන්ගේ ශරීර ප්‍රභාව අසූරියන් හෝ බඹයක් පමණ වෙනවා. එහෙත් මංගල බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රභාව දසදහසක් ලෝක ධාතු දක්වා පැතිර ගියා. උන්වහන්සේගේ ආයුෂ අවුරුදු අනූ දහසක්. එතෙක්කල් ලෝකයට රාත්‍රියක් උදාවුණේ නැහැ. සැමදා දහවල මෙන් වුණා. ඒ ශරීර ආලෝකය ඒ තරම්ම බලවත්. ඒ බුද්ධාලෝකයෙන් සියලු සත්වයෝ දිවාරාත්‍රී වැඩ කළා. සවස පිපෙන මල්වලින්ද උදෑසන කුරුල්ලන්ගේ නාදයෙන්ද මිනිසුන් උදය රෑ දැනගත්තා. අන්‍ය බුදුවරුන්ට මෙම ශක්තිය තිබුණේ නැද්ද කියලා ඔබහට එකවරම සිතෙන්නට පුළුවන්. නැත්තේ නැහැ. තිබුණා. ඒ අවශ්‍ය විටදී පමණයි. එහෙත් මංගල බුදුරජාණන් වහන්සේ මෞකුසයේ සිටි කාලය තුලම නොනවත්වා දිවාරෑ අසූරියනක් විහිදුන ඒ ශරීරාලෝකය බුද්ධත්වයෙන් පසු පැය 24ම දසදහසක් සක්වල දක්වා විහිදෙන්නට පටන් ගත්තා. උන්වහන්සේගේ ශරීර ප්‍රභාව මෙලෙස අධික වීමට හේතුවක් තිබුණා. ඒ උන්වහන්සේ පාරමිතා පූර්ණය කළ කාලය තුල වෙස්සන්තර ආත්ම භාවයකට සමාන ආත්ම භාවයකදී දරු දෙදෙනා දන් දීමේදී කළ අදිෂ්ඨානය මංගල බෝසතාණන් වහන්සේ එකල වෙස්සන්තර ආත්මභාවයකට සමාන අත්භවයක තමන්ගේ අමුදරුවන් සමග වංකගිරියට සමාන පර්වතයක ජීවත් වුණා. ඔහුට දරුවන් දෙදෙනෙකු සිටියා. එම දරු දෙදෙනාව ලැබීමට පැමිණියේ මහා භයානක සකල ජනහිංසක මිනීකන කරදාටික නම් යක්ෂයෙක්. ඒ යක්ෂයා මංගල බෝසතුන්ගේ දාන පාරමිතාව දැන බමුණු වෙසින් පැමිණ දරු දෙදෙනාව ඉල්ලන්නට වුණා. බෝසතානෝ ඊටාම තුටු පහටුව මහපොළව කම්පා කරවමින් දරු දෙදෙනා ඒ බමුණු වෙසින් ආ යක්ෂයාට දුන්නා. අනේ සිදුවන විපතක් ඒ යක්ෂයා බෝසතුන් බලා සිටියදීම බමුණු වෙස් හැරදමා ගිනිදැල් බඳු ඇස් ඇතිව විසම විරූපී නාසා ඇතිව තඹ රළු කෙස් ඇතිව තල් කඳක්වන් සිරුරු ඇති යක්ෂවෙස් අරගනිමින් ඒ දරුවන් දෙදෙන නෙළුම් මිටියක්සේගෙන එකවර කන්නට පටන් ගත්තා. ඒ යක්ෂයා දෙස බලා සිටි ඒ බෝසතාණන් වහන්සේ හට යක්ෂයා කට විවර කළ විටම ගිනිදැල්මෙන් උනුලේ ධාරා වැගිරෙන මුඛය දැකීමෙන් මද දුම්නසක්වත් ඇති වුණේ නැහැ. ඒ වෙනුවට මා විසින් මනා දානයක් දෙන ලදැයි සතුටු වුණා. උන්වහන්සේ මේ කුසල විපාකයෙන් අනාගතයේහි මේ අයුරින්ම රැස් නික්මෙම්වා යැයි පැතුවා. උන්වහන්සේගේ ඒ පැතුම පරිදි බුදු වී දසදහසක් සක්වල රශ්මිධාරා පැතිරුණා. පෙර භවයක උන්වහන්සේ විසින් කරනු ලැබූ තවත් අසාමාන්‍ය පින්කමක් තියෙනවා. හැබැයි මෙවැනි දේ ඔබ කරන්න හදන්න එපා. ඒ තමයි පෙර එක් බුදු කෙනෙකුගේ ධාතු චෛත්‍යයක් දැක එයට ජීවිත පරිත්‍යාගයක් කළ යුතුයයි සිතා දඬු වැට පහනක් වෙලෙන පරිද්දෙන් මුළු සිරුර වෙලා ලක්ෂයක් පමණ වටිනා රන් බඳුනක සුවඳ ගිතෙලෙන් පුරවා එහි පහන් වැටි දහසක් දල්වා එය හිස මත තබාගෙන මුළු සිරුරම දල්වා සෑය පැදකුණු කරමින් මුළු රැයම පහන් කරනු ලැබීම. මෙසේ අරුණෝදය දක්වාම කළ පහන් පූජාවෙන් උන්වහන්සේගේ රෝම කූපයක්වත් රත් වුණේ නැහැ. ඒ වගේම රෝම කූපයකටවත් හානියක් වුණෙත් නැහැ. හරියටම පියුම් ගැබකට පිවිසි කලක මෙන් වුණා. මේ ධර්මය නම් තමන් රක්නවුන් රක්නේමය. යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනු ලැබුවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමා වහාතේ ඒසානි සංසෝ ධම්මේසු චින්නේ න දුග්ගතින් ගච්ඡති ධම්මචාරීති තේර ගාථා පාළි චතුක්ක නිපාතෝ ධම්මික තේර ගාථා යැයි ධර්මය ඒකාන්තයෙන් ධර්මචාරියා ආරක්ෂා කරයි ප්‍රගුණ කළ ධර්මය සුවගෙන දේ පුරුදු කළ ධර්මයේ ආනිසංසය මෙයයි ධර්මචාරී තෙම දුගතියට නොයයි. යැයි වදාළ සේක. මේ කර්මයේ විපාක වශයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ ආලෝකය දස සහ ශ්‍රී ලෝක ධාතු වෙහිම පැතිර ගියා. සුනන්ද සක්විති රජ සහ සත්‍රුවන ඒ මහා වීරයාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ අනිකුත් බුදුරජාණන් වහන්සේලා වගේම සත්සතිය තමන්ට සෙවන දුන් බෝධිමූලයේ ගතකොට සහම්පති මහා බ්‍රහ්මයාගේ ධර්මාරාධනය පිළිගෙන කාහට පළමුව ධර්මය දේශනා කරන්නෙම් දැයි යනුවෙන් විමසන්නට වුණා. එවිට තමන් වහන්සේ හා අභිනිෂ්ක්‍රමණයේදී ගිහිගේ නික්ම තමන් හා පැවිදි වූ කෝටි තුනක් වූ හේතු සම්පන්න සහිත පැවිදි පිරිවර දුටුවා. එදත් වෙසක්පුර පසළොස්වක පොහෝ දිනයක්. ඒ කෝටි ගණනක් වූ පිරිවර වැඩ සිටියේ සිරිවඩ්ඩන නුවර අසල පිහිටි අති සුන්දර වූ සිරිවන ගහනයෙහි. එහි ගොස් ඕනට මංගල ධර්මදේශනය කිරීම මැනවැයි සිතූ උන්වහන්සේ පාසිවුරුගෙන හංස රාජයකු මෙන් අහසට නැග සිරිවන ගහණයට සම්ප්‍රාප්ත වුණා. ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් අතවැසිවත් සපයා බුදුන් පිරිවරා වැඩ සිටියා. ඒ මහා කාරුණිකයානෝ සෑම බුදුවරයෙක් විසින්ම දේශනා කරන ලද දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඒ තුන් කෝටියක් වූ භික්ෂු පිරිසට දේශනා කරනු ලැබුවා. එය අසා ඒ කෝටි සංඛ්‍යාත වූ භික්ෂු පිරිසම රහත් භාවයට පත් වුණා. ඒ තමයි උන්වහන්සේගේ ප්‍රථම ශ්‍රාවක sannipātය. ඒ විතරක් නෙවෙයි. එදා ලක්ෂ කෝටියක් දසදහසක් සක්වල දෙවිවරුත් ඒ වගේම මිනිසයොත් ධර්මාවබෝධය කරගත්තා. ඒ මංගල බුදුහාමුදුරුවන්ගේ මහත් වූ රශ්මි කදම්භය තුන් කෝටියක් පමණ වූ රහතන් වහන්සේලාගේ කසාවත් මතට වැටි ඒ වනයේ හරිත වර්ණය වෙනුවට රන්වන් කහ පැහැති රශ්මි කදම්භ විශ්වය වෙතට නික්මවන්නට පටන් ගත්තා. ඒ දර්ශනය දසදහසක් සක්වලින් පැමිණි කෝටි සංඛ්‍යාත දෙවිවරුන්ටත් ආශ්චර්යමත් දර්ශනයක් වෙන්නට ඇති. සුනන්ද නම් සක්විති රජ මේ කාලයේ සුනන්ද නම් සක්විති රජ සුරභි නම් නුවර වාසය කරනු ලැබුවා. මීට පෙර ලිපි මගින් සක්විති රජ කෙනෙකුන්ට පහළවන සත්‍රුවන් අතරින් ප්‍රථමයෙන්ම පහළවන සත්‍රුවන ගැන සඳහන් කළා. එය පළවුණේ අපේ බුදුහාමුදුරුවෝ විස්ස කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ තුන කියන ලිපියේ. ඔබ එය මේ වෙන විටක් කියවා නැත්නම් YouTube-හි පසුගිය කොටස ශ්‍රවණය කරන්න. සක්විති රජ කෙනෙකු ලොවේහි කිසිම කෙනෙකුට බය නැත්තේ ඔහු මුළු ලෝතලයේහි මුහුදටත් පොළවටත් අධිපති හේයින්. එහෙත් ඔහු බොහෝ බය යම් දෙයක් තියෙනවා. ඒ තමයි ඔහුව රජකමට පත් කරන සහ රජකමින් පහ කරන සක්‍රුවන. ඒ සක්‍රුවන මහා බලවත්. ඒ මහා මාණික්කයේ ස්ථානගත වන්නේ එය හා සමගම පැමිණෙන යම් ආධාරකයක කේන්ද්‍රගතවයි. හැබැයි යම් දිනක ඒ සක්‍රුවන යන්තමින් හෝ ඒ ආධාරකයෙන් අංශක කිහිපයක් හෝ අස්ථානගත වුවහොත් එයින් අදහස් වන්නේ එදින සිට දින 7කින් ඒ රජුට සක්විති රජකම අහිමි වීමයි. ඒ නිසා සමහර සක්විති රජවරු වෙනමම සේවකයෙකු පවා පත්කර සිටිනවා එය යම් විදිහකින් තිබූ තැනින් ඉවත් වන්නේද යයි කියා බැලීමට. සක්විති රජවරු ඒ මහා මාණික්‍ය රත්නයට වන්දනා කරනවා. එදා අහම්බෙන්ම ඒ සක්‍රුවන කේන්ද්‍රගත ආධාරකයෙන් ඉවත් වෙලා. ඒ රජ්ජුරුවන්ට නම් හොඳ ආරංචියක් නෙවෙයි. රජ්ජුරුව එය අසා බොහෝ භයටත් අසතුටටත් පත්වනා පමණක් නෙවෙයි. ඒ මොහොතේම තමන්ට අවවාද අනුශාසනා කරනු ලබන බමුණන් කැඳවනු ලැබුවා. මාගේ කුසල බලයෙන් ජනිත වුණ මේ සක්රුවන කුමක් නිසා සැලුනද මට කියන්න. රජ්ජුරුව විමසා සිටියේ බොහෝ නොයවසිල්ලෙන්. ඒ පනිවරු රජ්ජුරුවන් හට එය සැලුණු හේතු පහදා දෙන්නට වුණා. රජතුමනි සක්රුවනක් සැලීමට අස්ථානගත වීමට හේතු තුනක් තියෙනවා. පළවෙනි හේතුව තමයි රජතුමාගේ ආයුෂ ගෙවී අවසන් වීම. එහෙත් ඔබ වහන්සේගේ ආයුෂ ගෙවී අවසන් නැහැ. ඔබ වහන්සේ ඊතා දීර්ඝ ආයුෂවලට උරුමකම් ලද්දේ. දෙවැන්න තමයි රජතුමා පැවිදි වීම. තුන්වැන්න සම්මා සම්බුදුවරයෙකු ලොවෙහි පහළ වීම. ඇත්තෙන්ම ඔබ වහන්සේගේ සක්‍රුවන සැලීමට හේතුව තුන්වැනි කාරණාවයි. ලොවෙහි සම්මා සම්බුදුවරයෙකු පහළ වෙලා. උන්වහන්සේ නමින් මංගල. ඒ පහළවීම තමයි මෙහි වෙනසට හේතුව. එය ඇසුණු සැනින් ඒ සක්විති රජතුමාට දැනුනේ පුදුම සතුටක්. ඒ බමුණන් හට තුටුපනුරෙන් සංග්‍රහ කොට මහා පිරිවර ජනයා සමග කෙලින්ම ගියේ සක්‍රුවන වෙතට. ඔහු සක්‍රුවනට වැඳගෙන මෙලෙස ප්‍රාර්ථනයක් කළා. මම ඔබගේ අනුහසින් යම් තාක්කල් මංගල දසබලයන් වහන්සේට උවටන් කරන්නේද එතෙක් අතුරුදන් නොවුව මැනව කියාය. ඒ පැවසූ මොහොතේම සක්රුවන යළිත් නිසි තැන පිහිටනු ලැබුවා. එය දැක හටගත් මහා සොම්නසින් සුනන්ද සක්විති රජු සතිස් යොදුන් පිරිමඩුලු එහෙම නැත්නම් හාත්පසින්ම වටව ඇති පිරිස් පිරිවරා සකල ලෝක මංගල දසබලයාණන් වහන්සේ වෙත ගොස් කෝටි ගණනක් වූ ශ්‍රාවක සංඝයා සහිත ශාස්ත්‍රුන් වහන්සේ මහදනින් සතප්වා කෙල ලක්ෂයක් රහතුන්ට කසී සලපුදා තථාගතයන් වහන්සේට සියලු පිරිකරපුදා මුළු ලොවම විශ්මයට පත්කරවන බුදු පුද කරනු ලැබුවා. අවසානයේ ඒ සියලු මහේශාක්‍ය පුණ්‍යමය කටයුතු නිමවා මංගල ලෝක නායකයාණන් වෙත එළඹ විමල කමල කැකුළුවන බබලන අංජලි හිස තබා වැඳ බණ ඇසීමට පසකින් හිඳගත්තා. ඔහුගේ පුත් සත්‍රුවනින් එකක් වන අනුරාධ රාජකුමාරයාද රජතුමා අසලින් හිඳගත්තා. එවිට සුනන්ද සක්විති රජු ප්‍රධාන පිරිසට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙල කතාව වදාරනු ලැබුවා. බුදුරදුන් දහම් දේශනා කිරීමේදී අනුගමනය කළ ප්‍රධාන දේශනා ක්‍රම දෙකක් තිබුණා. ඒ අනුපිළිවෙල දේශනා එහෙම නැත්නම් ආනුපුබ්බී කතා ක්‍රමය සහ සාමුක්ඛංසික දේශනා ක්‍රමය යන ක්‍රම දෙකයි. 1. අනුපිළිවෙල දේශනා අනුපිළිවෙල දේශනාව කියන්නේ ගැඹුරු දහම් අවබෝධ කර ගැනීමට පහසු නොවන අයට බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරනු ලැබූ අනුපිළිවෙලයි. ඒ නිසා සරල කරුණුවලින් පටන්ගෙන විස්තර කිරීම මෙහි ලක්ෂණයයි. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයන්හි ආදීනව, කෙලෙස්වල ස්වභාවය, නයිස් කර්මයන්හි ආදීනව ආදී වශයෙන් විවිධ කතාවලින්ද ඊට සම්බන්ධ උපමාවලින්ද ධර්මය තෝරාදීම ආනුපුබ්බී කතා ක්‍රමයයි. ප්‍රේතවස්තු විමානවස්තු ජාතක දේශනා ධම්මපද දේශනා මෙකී ක්‍රමයට නිදසුන්ය. දෙක සාමුක්කන්සික දේශනා සාමුක්කන්සික දේශනා ක්‍රමය කියන්නේ නුවණ මුහුකරාගිය පුද්ගලයන් උදෙසා අනුගමනය කරන ක්‍රමයයි. ධර්මයේ ගැඹුරු තැන් සම්බන්ධ කොටගෙන දහම් දෙසීමේ ක්‍රමයයි. දම්සක් පැවතුම් සූත්‍රය මහා සතිපට්ඨාන සූත්‍රය නිදසුන් වශයෙන් දැක්විය හැකි අතර පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය වැනි මාතෘකා ඍජුවගෙන සාකච්ඡා කිරීමද දැක්විය හැකියි. ඒ ධර්මදේශනය අවසානයේ සුනන්ද සක්විති රජ ඇතුළු පිරිස පිලිසිඹියා සහිත රහත් බවට පැමිණුණා. එහෙත් ඔවුනට සිවුරු පිරිකර තිබුණේ නැහැ. මංගල බුදුහාමුදුරුවෝ ඔවුනට ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදිවීමට පෙරපින් තියනවාද කියා පිරික්සන්නට වුණා. එවිට උන්වහන්සේට පෙනුණා ඒ සියලුම දෙනාට 이르දිමය පාසියුරු සම්පත් ලැබීමට පින ඇති බව. ඒ භාග්‍යවතුන් වහන්සේ සක්දැලින් සුසැඳි දකුණත දිගුකොට මහණෙනි එවුහි යැයි වදාරනු ලැබුවා. එසැනින් ඒ සියල්ලන්ම දෑඟුල් කෙස් ඇති පාසියුරුධර සියවස්ගත තෙරවරුන් මෙන් ආකල්ප සම්පන්නව බුදුන් පිරිවරා ගත්තා. ඒ මංගල බුදුරජාණන් වහන්සේගේ තෙවැනි අභිසමය වුණා. මංගල බුදුහාමුදුරුවන්ගේ දෑග සව්වන්. හරිම පුදුමයි පසුගිය බුදුවරුන් හමුවට පැමිණි පිරිස් ගැන හිතනකොට. උන්වහන්සේලාට සම්මුඛ වන්නේ අඩුම වශයෙන් දසදහසක් පමණ පිරිසක් විතරක් නෙවෙයි එකවර මාර්ගඵල ලබන්නේ එලෙසම විශාල පිරිස් ඒ මොහොතේ මංගල බුදුහාමුදුරුව වැඩ සිටියේ මේ කලා නුවර. එදා මැදින්පුර පොහෝ දිනයයි. සුදේවද ධම්මසේනද දසදහසක් තරුණයන් පිරිවරාගෙන මංගල බුදුහාමුදුරුව වෙතට ඇවිත් ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි වුණා. ඒ තමයි මංගල බුදුහාමුදුරුවන්ගේ දෑග සව්වන්. බොහෝ අග්‍රශ්‍රාවකයෝ සංසාරය පුරාවටම එන්නේ අඹ යහළුවන් වශයෙන්. ඒ මැදින් පුන් පොහෝ දින පිරිවර සහිත දෑගසව්වන් රහත් වූ කල භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්ෂයක් භික්ෂූන්ට පාමොක් දේශනා කළා. මේ දෙවැනි සන්නිපාතයයි. සුනන්ද සක්විති සමාගමයෙහි අනූකෝටි ලක්ෂයක් භික්ෂූන් මැද නැවතත් පාමොක් දේශනා කරනු ලැබුවා. ඒ තෙවැනි සන්නිපාතයයි. සුරූචි බ්‍රාහ්මණය ඒ කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ මහා පඬිවරයෙක්. උන්වහන්සේ ජීවත් වුණේ සුරූචි බමුණුගම සුරූචි නම් බමුණෙක් වයි. උන්වහන්සේ නිඝන්ටු කේටුහ සහිත ත්‍රිවේද පරාගත ඉතිහාසය පස්වන කොට ඇති අක්ෂර භේද සහිත පදදත් වියරණදත් ලෝකනායක මහා පුරුෂ ලක්ෂණයන්හි අද්විතීය වූ මහා පඬිවරයෙක්. උන්වහන්සේ බුදුන් කරා එළඹ බණ අසා පැහැද සරණ පිහිටා හෙට මගේ ගෙදරට දානය සඳහා වඩිනාමෙන් සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා. එවිට භාග්‍යවතුන් වහන්සේ බමුණ කොතෙක් භික්ෂූන් දැයි විමසා සිටියා. එවිට බ්‍රාහ්මණය ස්වාමීනි ශ්‍රාවක පිරිස කොතෙක් දැයි නැවතත් පැනයකින් ප්‍රතිඋත්තර දුන්නා. මෙහිදී ඔබ මතක තියාගත යුතු කරුණක් වෙනවා. ඔබ සාංඝික දානයක් දීමට අදහස් කරන අවස්ථාවේ ඒ සඳහා ආරාධනය කරන විට මෙපමණක් භික්ෂූන් වහන්සේලා යයි සීමාවක් හෝ ගණනක් පැනවීම එය පෞද්ගලික දානයක් වී බලාපොරොත්තු වූ ඵල නොලැබීමට හේතුවක් විය හැකියි. ඒ වන විට ප්‍රථම ශ්‍රාවක sannipātය සිදු වී අවසන්. ඒ නිසා පිරිස කෙල ලක්ෂයක් හැටියට බුදුහාමුදුරුවෝ වදාලා. එසේනම් බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂූන් සමග හෙට දිනේ මගේ දානය පිළිගන්න යැයි ගෞරවයෙන් ආරාධනා කොට සිටියා. ශාස්ත්‍රූන් වහන්සේ එය නිහඬව පිළිගත්තා. හිතාගන්නත් බැහැ. ඒ කාලයේ මිනිසුන්ගේ ශ්‍රද්ධාව සහ හැකියාව ඇය විසිහතරක් ඇතුළත කෝටි ගණනකට දිවාභෝජනය පිළියල කිරීමට තරම් හැකියාව. දානයට ආරාධනා කොට බමුණා ගෙදර යන්නට පිටත් වුණත් මහා වගකීමක් බරක් හිස මත. බුදුරජාණන් වහන්සේ ඇතුළු කෝටියක් වූ සංඝ පිරිසකට දානය පිළියෙල කිරීම. ඔහුට මෙහෙමත් හිතුණා. මට මේ සියලු භික්ෂූන් වහන්සේලාට කැඳබත් දීමට නම් පුළුවන්. ඒත් දෙවියනේ කෝටියකට ආසන පනවන්න කොහොමද? ඔහු මෙසේ සිතමින් පියමනින්නට වුණා. ඔහුගේ ඒ සිටිවිල්ල යොදුන් 84000ක් උඩ තවතිසාවේ සිටි සක් දෙවිඳුගේ පඬුපුල් ආසනය උණුසුම් කරවන්නට සමත් වුණා. සක් දෙවිඳු එය කවුරුන් නිසා වූවක් දැයි බලන කල බෝසතුන් වහන්සේ බුදුන් ප්‍රමුඛ සංඝයා හට දානයට ආරාධනා කොට වැඩ සිටිනා තැනක් සිතමින් යන බව දැක මාද ඒ මහා පින්කමට සහභාගී වී පින් කර ගත යුතු බව සිතා වඩුවෙකුගේ වෙස්ගෙන වෑපොරෝගත් අත් ඇතිව බෝසතාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. වඩුවෙකුගේ වෙස්ගත් සක් දෙවිඳු කිසිවෙකුට බැලයෙකුගේ ප්‍රයෝජනයක් ඇද්ද? බෝසතාණන් වහන්සේ ඔබ කවරනම් වැඩ දන්නේද? වඩුවෙකුගේ වෙස්ගත් සක් දෙවිඳු. මා නොදන්නා ශිල්පයක් නැත. ගෙයක් හෝ මණ්ඩපයක් හෝ යමක් අවශ්‍ය නම් ඒ කිරීමට මම දනිමි. බෝසතාණන් වහන්සේ දරුව එසේනම් මට අවශ්‍ය කාර්යයක් ඇත. බඩුවෙකුගේ වෙස්ගත් සක් දෙවිඳු. උතුමානෙනි, ඒ කුමක්ද? බෝසතාණන් වහන්සේ. හෙට උදයේ දානය සඳහා මම කෙල ලක්ෂයක් භික්ෂූන් හට ආරාධනය කළා. ඔබට උන්වහන්සේලාට වැඩ සිටීමට මණ්ඩපයක් තනාදිය හැකිද? වඩුවෙකුගේ වෙස්ගත් සක් දෙවිඳු. එසේයි මට වේතනය දිය හැකි නම් කරදිය හැකි. බෝසතාණන් වහන්සේ. දරුව මට වේතනය දීමට හැකි. ඉක්මනින් නිම කරන්න. යනුවෙන් පවසමින් ඔහුගේ මන්දිරයට ඇතුළු වුණේ අනිකුත් දෑ ලකලෑස්ති කිරීමටයි. සක් දෙවිඳුට සිනහ පහළ වුණා. ඒ මහා පින්කමට සහභාගී වීමට ඔහුටද වරම් ලද හේයින්. සක්දෙවිඳු එක් මුඩු ප්‍රදේශයක් දෙස බලන්නට වුණා. එසැනින්ම දොළොස් යොදුන් කෙලක් ප්‍රමාණ වූ භූමිය පඨවි කසින මණ්ඩලයක් සේ සමතලා වුණා. අනතුරුව සක්දෙවිඳු මෙතෙක් භූමි ප්‍රමාණයක සත්‍රුවනින් සැදුණු මණ්ඩපයක් පැන නගීවා යැයි සිතා ඒ දෙස බැලුවා. එකෙනෙහිම පොළව දෙබෑ කරමින් මණ්ඩපයක් පැන නගින්නට වුණා. එහි රන් ටැඹවල රිදියෙන් කල වැටවල් වුණා. රිදී ටැඹවල රන් කල වුණා. මැණික් ටැඹවල මැණික් කලද නන්රුවන් ටැඹවල සත්රුවන් කලද වූවා. ඉන්පසු මණ්ඩප අතරතුර කිකිනිදැල් එල්වේවායයි ඒ දෙස බලන්නට වුණා. එකෙනෙහිම කිකිනිදැල් එල්ලි මාරුතයෙන් සෙලවෙන කිකිනිදැල් වලින් පංචතූර්ය නාදය නිකුත් වන්නට වුණා. හරියටම දිව්‍යමය සංගීතයක් පවතින කාලයක් මෙන් වුණා. ඒ එක්කම සුවඳ මල්දම් එල්වේවා යැයි සිතන්නට වුණා. ඒ සමගම දසත මල්දම් එල්ලෙන්නට වුණා. අනතුරුව කෙල ලක්ෂයක් භික්ෂූන් වහන්සේලා හට අසුන් හා පාත්‍රාධාර පොළව බිඳගෙන පැන නගීවා යැයි සිතුවා. ඒ සියල්ලම ඒ ආකාරයෙන්ම පැන නැගුණා. තැන් තැන්වල දියසුලි පැන නැගුණා. සක්දෙවිඳු මෙතෙක් දේ මවා බමුණා වෙත ගොස්. උතුමානෙනි, ඔබගේ මණ්ඩපය බලා මාගේ වේතනය දෙනු මැනව. යැයි කීවා. බෝසතාණන් වහන්සේ මණ්ඩපය දකිත්ම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. ඒ එක්කම මෙහෙම සිතුවා. මේ මණ්ඩපය මෙතරම් ඉක්මනට මෙලෙස මිනිසෙකුට නම් කළ නොහැකි. ඒ කාන්තයෙන්ම මගේ දාන චේතනාව නිසා සක්දිවිඳුගේ භවන උණුසුම් වූවා විය යුතුය. ඒ නිසා මෙය ඔහු විසින් කළ මණ්ඩපයක් විය යුතුයි. මෙවැනි මණ්ඩපයක එක් දවසක් දන් දීම තරම් නොවේ. ඒ නිසා සත් දවසක්ම දන් දෙමි. යැයි සිතුවා. බෝසත්වරුන්ට කෙත්වතු ආදී බාහිර දාන කොතෙකු දුන්නද තමන්ගේ ශරීර අවයවයක් හෝ ජීවිතය හෝ දන් දෙන තරමටම ඔවුන්ගේ සිත් තුළ තෘප්තියක් ඇති නොවෙනවා. ඒ අනුව බෝසතාණෝ කෙල ලක්ෂයක් භික්ෂූන් වහන්සේ හට දන් දිය යුතුයයි සිතා ඒ මණ්ඩපෙහි වඩා සිටවා ගවපාන නම් දාණය පිළියෙල කරන්නට වුණා. ඒ කියන්නේ ගවපාන නම් මහත් හැලිවල කිරි පුරවා ලිප තබා ඝනව පිසුණු කලෙහි පිසින ලද මේ සකුරුසුණු ගිතෙලින් අනන ලද භෝජනයට පසුදා ඒ සියල්ල විශ්වකර්ම දෙවියන්ගේ අනුහසින් මෙන් සැකසී නිම වුණා. ඒ එදින උදෑසන කෙල ලක්ෂයක් භික්ෂූන් පිරිවරා මංගල සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසදහසක් සක්වල ආලෝකය විහිදුවමින් වඩින්නට වුණා. මහත් වූ සාදුකාරය මිනිසුන් අතර පමණක් නොව දෙවියන් අතරද පැතිරුණා. දිව්‍යමය මල්මාලාවල සුවඳත් කිකිනිහඬට එක් වූ සාදුකාරයත් මංගල බුදුරජුන්ගේ මහත් වූ ශරීර ආලෝකයත් භෝජනවල සුවඳත් ඇත්තෙන්ම ඒ භූමිය තවත් තුසිතයක් කරවූවා. ඊටමත් ශාන්ත වූ ඉන්ද්‍රියයන් ඇති දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අගතැන්පත් දිවා රාත්‍රී දෙකෙහිම සූර්යයා මෙන් ශරීර ආලෝකය විහිද වූ මංගල බුදුරජුන් ඇතුළු කෙල ලක්ෂයකට වැඩි භික්ෂු පිරිස ඊටාම ශාන්ත වූ ගමනින් ඒ මහා මණ්ඩපය මතට වැඩම කොට තමනට සුදුසු අසුන්වල අසුන් ගන්නට වුණා. මුහුදෙහි රළ ගනින්නට යම්සේ නොහැකි වෙද්ද එසේම උන්වහන්සේගේ ඒ ශ්‍රාවකයෝද ගනින්නට නොහැකි වුණා. කොතරම් භික්‍ෂූන් වහන්සේලා වැඩියේද යත් ඒ දොළොස් කෙලක් භූමියද සක්දෙමිදු සෑදූ මණ්ඩපද ඒ භික්‍ෂූන් වහන්සේලා හට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ වුණත් ඒ මහා ඉර්දි සම්පන්න රහතන් වහන්සේලාට එය ප්‍රශ්නයක් වුණේම නැහැ. බොහෝ රහතන් වහන්සේලා ඉර්දියෙන් අහසේ අසුන් ගත්තා. අප මහා බෝසතාණන් ඇතුළු මහා පිරිස බුදුන් ඇතුළු සංඝ පිරිසට ගවපාන දාණය පූජා කරන්නට වුණා. මෙයට චතුමధుර භෝජනය කියලත් කියනවා. ඒ කෝටි ගණනක් වූ සංඝ සමුදුරට මිනිසුන්ට දාණය බෙදා ඉවර කරන්නට බැරි වුණා. ඒ නිසා දාණය පූජා කිරීමට මිනිසුන් අතරට දෙවියනුත් එක් වුණා. මෙලෙස දින හතක්ම දෙවියන් මිනිසුන් එකතුව දන් පිළිගන්වා ඒ කටයුතු නිමා කරනු ලැබුවා. අවසාන දිනයේ සියලු භික්ෂූන් වහන්සේලාගේ පාත්‍ර සෝදවා බෙහෙත් පිණිස ගිතෙල් වෙඬරු මේ පැණි ආදිය පුරවා තුන් සිවුරුදු සමග පූජා කළා. එහිදී හැමතෙම වඩා බාලම භික්ෂුව ලබන ලද සිවුරු පිළිය පමණක් ලක්ෂයක් වටිනාකමකින් යුක්ත වුණා. බුදුන් ඇතුළු අන් අය ගැන කුමන කතාද? සියලු දාන කටයුතු නිම වූවායින් පසුව පුණ්‍යානුමෝදනාව සඳහා මංගල බුදුරජාණන් වහන්සේ මෙවැනි මහේශාක්‍ය දානයක් දීමට තරම් මොහු කවර පුද්ගලයෙක්ද? එයින් ලැබෙන කුසල විපාක මොනවාදයි දිවසින් බලන්නට වුණා. මතු දෙආසංඛ්‍ය කල්පලක්ෂයකින් ගෞතම නම් බුදුවරයෙක් වෙනවා යයි දැක බෝසතුන් අමතා ඔබ මෙතෙක් කල ගෙවා ගෞතම නමින් බුදුවන්නේ යනුවෙන් තුන්වෙනි නියත විවරණය ලබා දෙනු ලැබුවා. දෙවියන් මිනිසුන් සාදුකාර දෙනු ලැබුවා. එය දිව්‍යතලයෙන් දිව්‍යතලයට පැතිරුණා. මගඵල නොලත් දෙව් මිනිසුන් යම් විදියකින් අපහට මේ ශාසනයේ ධර්මය අවබෝධ කිරීමට නොහැකි වුවහොත් දැන් ගෞතම ශාසනයේ එය කරගත හැකි වෙතැයි සැනසුම් සුසුම් හෙළමින් අදිෂ්ඨාන කරනු ලැබුවා. දෙතිස් මහා පෙරනිමිති ලොවෙහි නැවතත් පහළ වුණා. නානාවිධි මල් වර්ග දෙවියන් විසින් විසුරුවන්නට වුණා. එය අසා අප මහා බෝසතාණන් වහන්සේ මහත් වූ චිත්ත ප්‍රීතියෙන් මම බුදු වන්නෙමි. මට ගිහි ගිහි විසීමෙන් කම් නැත. පැවිදි වෙමි. සිතා ඒසා සම්පත් කෙලපිඬක්සේ හැරදමා බුදුන් වෙත පැවිදිව බුදුවදන් ඉගෙන අභිඥාද අට සමවද්ද උපදවා නොපිරිහුණු දැහැනින් ආයුතාක් සිට බඹලොව උපන්නා. මංගල බුදුහාමුදුරුවෝද සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව සනාත කරමින් වසර 90000ක් ආයුෂ වළඳා පිරිනිවන් පානු ලැබුවා. හරිම පුදුමයි. දසදහසක් සක්වල එක්වරම අන්ධකාර වුණා. වසර 90000ක් රෑ දහවල් නොමැති ලෝකවල නැවතත් දිවාරය විද්‍යාමාන වුණා. කෙලෙස් සහිතයන්ගේ මරණයට සංකිලේස මරණය කියලා කියනවා. එහෙත් ඒ කාලයේ බුද්ධ ශ්‍රාවකයන් අතර සංකිලේස මරණ තිබුණෙම නැහැ. බෝසතාණන් වහන්සේ හැරෙන්නට සියලුම ශ්‍රාවකයෝ පිරිනිවන් පෑවේ රහත් වෙලා. ඒ මංගල භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම සකල සක්වල මිනිසුන්ගේ මහත් ඇඳීම් වැළපීම් වලට හේතු වුණා. තවත් බුදුවරයෙකුගේ සමුගැනීම එලෙස සිදු වුණා. මංගල බුද්ධ වංශය නගරය උත්තර නුවර ජාතිය ක්ෂත්‍රීය පියා උත්තර ශත්‍රීය රජතුමා. මව උත්තරා දේවිය. ප්‍රාසාදත්‍රය. යසවා සුචිමා සිරිමා. අග්‍ර මහේෂී. යසවතී දේවිය. පුත්‍රයා සීලව කුමරු. අගාරවාස අවුරුදු නව දහසයි. අභිනිෂ්ක්‍රමණය පඬේර අසුපිටින් නික්මුණහ. ප්‍රධන් වීර්ය මාස 8ක් ප්‍රධන් වීර්ය වැඩිය. කිරිපිඬු උත්තරා සිටුදු කුසතන උත්තර ආජීවක බෝධිය නා ශරීර රශ්මිය දසදහසක් සක්වල පැතිර සිටියේය. දම්සක් දෙසීම සිරිවද්දන නුවර ළඟ සිරිවන ගහනයෙහි. ශ්‍රාවක සන්නිපාත. ශ්‍රාවක සන්නිපාත තුනක් විය. අග්‍ර ශ්‍රාවක දකුණත් සව්. සුදේව තෙරුන්. අග්‍ර ශ්‍රාවක වමත් සව්. ධම්මසේන තෙරුන්. අග්‍ර ශ්‍රාවිකා දකුණත් සව්. සීවලා තෙරණිය. අග්‍රශ්‍රාවිකා වමත් සව්. අසෝකා තෙරණිය. අග්‍ර උපස්ථායක පාලිත භික්ෂුව. උපස්ථායකයෝ නන්ද විසාකා. උපස්ථායිකාවෝ අනුලා සුතනා. වැඩවිසූ විහාර උත්තරාරාමේහි විසූහ. ආයු ප්‍රමාණය අවුරුදු අනෝ දහසයි. පරිනිර්වාණය වෙස්සර උයනෙහි. බෝසතානෝ සුරූචි නම් බ්‍රාහ්මණව විවරණ ලැබීය. මතු සම්බන්ධයි. මතු සම්බන්ධ කරුණු. සුමන රේවත සෝභිත සහ අනෝම දස්සේ බුදුරජාණන් වහන්සේලාගේ කාලය තුළ නියත විවරණ ලැබූ අපේ බෝසතාණන් වහන්සේ. උපුටාගත් මූලාශ්‍ර තේරගාථා පාලි බුද්ධවංශ අට්ඨකතා සහ ජාතක අට්ඨකතා. අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙළෙහි සියලුම ශ්‍රව්‍යපට කලන මිතුරෝ ඉන්ටර්නැෂනල් YouTube චැනලයෙන් ඔබට ලබාගත හැක. තෙරුවන් සරණයි.